බුදු සරණයි සදැහැති ඔබ සැමට. හීතල සාදන්නා හීයෙහි ඇදහැර ඍජු කරන්නාක් මෙන් නුවණැත්තා එක් පැනක නොරඳෙන රැකීමට අපහසු වැළැක්වීමට අපහසු සිතෙහි ඇදහැර ඍජු කරගනී. සදහැවතුනි එලෙසින් සිතෙහි ඇදහැර ඍජු කරගන්නට සිත පාලනය කරගන්නට ඔබට මඟ පෙන්වනු පිණිස එතුලින් නිර්වාණය කරා ගමන් කරන්නට ඔබට මඟ පෙන්වනු පිණිස බෞද්ධ නාලිකාව අදත් සෝදානම් වන්නේ මේ විවේකී ඉරිදා දවසේ ප්‍රතිවීක්ෂා දේශනා මාලාවේ අභිධර්ම දේශනාව ඔබ වෙත sannivedanaya කරමින් සදහැවතුනි ප්‍රතිවීක්ෂා දේශනා මාලාවේ 15 වන සතියේ අවසාන දේශනාව ලෙසින් අද ඉරිදා දවසේදී අභිධර්ම දේශනාව පැවැත්වීම සඳහා අප සැම කෙරේ මෙත් සිතින් ධර්ම සභාවට වැඩමවා වදාළ පූජ්‍යපාද උඩුදුම්බර කාශ්‍යප ගෞරවනීය ස්වාමීන් වහන්සේ අපි පළමු කොට සාදු නාද නංවා පිළිගනිමු. සාදු සාදු සාදු. බෞද්ධ නාලිකාවේ මේ ප්‍රත්‍යවේක්ෂා දේශනා මාලාව හා සම්බන්ධ වන ඒ දේශනා මාලාව නරඹන සදැහැති පින්වත් පිරිසක් අද දවසේදී මේ දේශනාව සඳහා Tamanගේ සදැහැති දායකත්වය ලබාගෙන කටයුතු කරනවා. එසේනම් අපි සියලු දෙනාම ගෞරවනීය ස්වාමීන් වහන්සේට নমස්කාර පූරකව ඇරයුම් කරමු. මෙතෙන් පටන් අප සැම කෙරෙමෙත් සිටින් මේ දේශනාව පවත්වන හැටියට. අවසරයි ස්වාමීන් වහන්සේ. සාදු සාදු සාදු. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොක්කදං ධම්මසවන කාලෝ අයං භදංතා ධම්මසවන කාලෝ අයං භදංතා ධම්මසවන කාලෝ අයං භදංතා සාදු සාදු සාදු නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස සාදු සාදු සාදු චitteන නියති ලෝකෝ චitteන පරිකස්සති චිත්තස්ස ඒක ධම්මස්ස සබ්බේව වසමන්නුගෝති සාදු සාදු සාදු සදා බුද්ධ සම්පන්න පින්වත්නි සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ආකාරයට අපේ ජීවිත සකස් කරගත යුතු වෙනවා. මේ ජීවිතය සකස් කරගෙන සසර ජීවිතය සූපත් කරගෙන අපේ උතුම් නිවනින් සැනසෙන්නට නම් අපේ సంతානය තුලින් ධර්මය අවබෝධ වෙන විදිහට අපි අපේ సంతානය අපේ මානසිකාරය සකස් කරන්න ඕන ධර්ම කරුණු නැగిලා එන විදිහට ධර්ම කරුණු නැగిලා එන විදිහට අපි සකස් කරගන්න ඕනේ අපේ මානසිකාරය සිතේ සිද්ධ වෙන සියුම් සියුම් ක්‍රියාකාරීත්වයන් පිළිබඳව විශ්ලේෂණයක් අපේම තුල සිද්ධ වෙන වැඩ කටයුතු පිළිබඳ අපේ තුල සිද්ධ වෙන වැඩපිළිවෙල පිළිබඳව විශ්ලේෂණයක් ගැඹුරින් තියෙන ගැඹුරු ධර්ම තමයි අභිධර්මය කියලා කියන්නේ. ඉතින් ගොඩක් කෙනෙක් මේ පිළිබඳව උනන්දුවක් නැති හින්දායි අපි මේ අභිධර්ම වැඩසටහන මේ විදිහට ආරම්භ කරලා මූලික පියවරක් මූලික අඩිතාලමක් සකස් කරගන්න පුළුවන් වෙන විදිහට අපි මේ වැඩසටහනේ යම් කිසි කාලයක් අභිධර්මයේ මූලික කරුණු ටික විස්තර කරන්න බලාපොරොත්තු වෙන තමයි අභිධර්ම පාඩම ආරම්භ කරා යන්නේ. දැන් බොහෝ දේවල් සාකච්ඡා කරලා තියෙනවා. නමුත් යම් පොතක් හරි භාවිතා කරලා අපි දැනට සාකච්ඡා කරගෙන යන තැනට එන්න නැත්නම් ඒ ධර්ම පුස්තකයකින් පහසුවෙන් තේරුම් ගන්න පුළුවන් වෙන්න අපි හැමදාම අභිධර්ම පාඩමේ ඉස්සරහා හැමදාම යම්කිසි කාරණාවක් මතක් කරනවා අපි දැනට බලාපොරොත්තු වෙන අරමුණ මොකද්ද කියලා. දැනට බලාපොරොත්තු වෙන අරමුණ කොයි දක්වාද යන්න බලාපොරොත්තු වෙන්නේ කියලා චුට්ටක් විස්තර කරනවා. ඉතින් මොකක්ද අපේ පළවෙනි අරමුණ? අපි දන්නවා අපේ අපේ ක්‍රියාකාරීත්වය තුළ අපේ ජීවිත ක්‍රියාකාරීත්වය තුළ අපි ඔක්කොම වසඟයට යන අපි ඔක්කොම නොයේකුත් ක්‍රියාකාරකම් සිද්ධ කරන මූලික වෙන ක්‍රියාකාරකමක් තියෙනවා ඒ තමයි අපේ සිත. සිතේ සිත හැදෙන හැටියට තමයි රාගසිතක් හැදෙනකොට අපි ඒ අනුව ක්‍රියා වෙනවා. දේශසිතක් ඇති වෙනකොට ඒ අනුව ක්‍රියා වෙනවා. ඉතින් ඒ ඒ කෙනා ක්‍රියා කරන්නේ ඒ කෙනාට උපදින සිත අනුව. දැන් සිත පිළිබඳ දැන ගැනීම බොහෝම බොහෝම වටිනවා. එතකොට මේ සිත පිළිබඳව දැනගන්න සිත කොහොමද හැදෙන්නේ කියලා සිතක් හැදෙනකොට ඒ සිතත් එක්කම සිද්ධ වෙන අන්‍ය ක්‍රියාවෝ රාශියක් තව තියෙනවා. හරියට හිත කියන්නේ හොද්දක රසය නම් හොද්දක රසය නම් ඒකත් එක්ක ඒකට හේතු වෙච්ච ක්‍රියාවෝ ටික තමයි ඒකට මිශ්‍ර කරපු දේවල්. ඒකට මිශ්‍ර කරපු දේවල්. ඒ වගේ සිතත් එක්ක මිශ්‍ර වෙන සිතත් එක්ක සිත හැදෙද්දී ඒකත් එක්ක සිද්ධ වෙන අන්නේ ක්‍රියාවන්ට කියනවා චෛතසික කියලා. එතකොට ලෝකයේ තියෙන රූප කියන්නේ අපේ මේ ශරීරය ආසිත තියෙන පටිවිආපෝ තේජෝ වායෝ වලින් හටගත් ඒවා සහ අනිකුත් රූප සහ මේ චිත්ත චෛතසික ඇරෙන්න වෙන මුකුත් මේ ලෝකේ නැහැ. චිත්ත චෛතසික රූප නිබ්බාන. ඔවා තමයි සිද්ධ වෙන්න පුළුවන් දේවල් මේ ලෝකේ තියෙන. ඒතර චිත්ත චෛතසිකයන් පිළිබඳ අවබෝධයක් ඇති කරගත යුතු වෙනවා. සිත් අපේ තුල හැදෙන්න පුළුවන් සිත් 121ක් විදිහට බෙදලා තියෙනවා විස්තර වශයෙන්. මේ සිත් වලට සිත් හැදෙනකොට ඒ සිත් වලට හේතු වෙන අන්න ඒ සිතත් එක්ක ඇති වෙලා නැති වෙලා යන සිත ගන්න අරමුණුම ගන්න තවත් ක්‍රියාවන් තියෙනවා. ඒවට කියන චෛතසික කියලා චෛතසික 52යි. මේක තේරුම් ගන්න පහසු වෙන්න අපි මොකද්ද කරන්න යන්නේ කියන එක තේරුම් ගන්න පහසු වෙන්න මම මෙන්න මෙහෙම උදාහරණයක් කියනවා. ඒකට අපිට පහසුයි මේක තේරුම් ගන්න. හරි. පාසලක් තියෙනවා. පාසලේ ළමයි ඉන්නවා. එතකොට මේ පාසලේ නොයෙකුත් සමිති හදලා තියෙනවා. කියලා හිතන්න. සිංහල සමිතිය, සාහිත්‍ය සමිතිය, ක්‍රීඩා සමිතිය, තව මොන හරි සමිති වගේ හදලා තියෙනවා. දැන් දක්ෂ ගුරුවරයෙක් ඉන්නවා. දක්ෂ කියන්නේ ළමයිත් එක්ක බොහොම සම්බන්ධ වෙලා කටයුතු කරන හොඳ ගුරුවරයෙක් ඉන්නවා. මේ ගුරුවරයෙක් එහෙම ඉන්නකොට ඒ ඒ ගුරුවරයා මෙන්න මේ කාරණා ටික දන්නව නේද? ළමයින්ව හොඳට ආශ්‍රය කරන ගුරුවරයෙක් ඉන්නවා. මේ කාරණා ටික දන්නව නේද? ඒ ඒ සමිතිවල ඉන්න ළමයි කවුද කියලා දන්නවද නැද්ද? නේද? අපි හිතමු ඒ ඒ ඒ සමිතිවල බෞද්ධ සමිතියේ ඉන්න මේ ළමයි ටික, ක්‍රීඩා සමිතියේ ඉන්න මේ ළමයි ටික, සිංහල සමිතියේ ඉන්න මේ ළමයි ටික කියලා දන්නවා. නේද? එහෙනම් ගුරුවරයා දැනගන්න ඕන මේ මේ සමිතිවල ඉන්න ළමයි ටික කවුද කියලා. ඒක සිද්ධියක් නේ ඒ ඒකම අනිත් පැත්තට ගුරුවරයා දන්නවනම් කොහොමද මේ ළමයා කොයි කොයි සමිතිවලද ඉන්නේ දැන් එකම දේ නැවත දෙසරයක් විස්තර කිරීමක් නේද? තේරුණාද? මේ සමිතියේ ඉන්නේ කොයි ළමයි ටිකද? මේ සමිතියේ ඉන්නේ කොයි ළමයි ටිකද? ඒතර සමහර අය සමිති දෙක තුනකින්ද පුළුවන් නේද? ඒතර එක ළමයෙක් ගත්තොත් එයා ඉන්නේ කොයි සමිති වලද? මේ සමිතියේ ඉන්නේ කොයි ළමයි ටිකද? මේ ළමයි මේ ළමයා කොයි සමිතිවලද? දෙපැත්තම දන්නවා. එකම සිද්ධිය දෙපැත්තක්. නේද? අන්න ඒ වගේ මේ සිත් මේ සිත හැදෙද්දී උඩින් අපි අපි සමිතිරික කියන්නේ සිත් කියලා ගන්නකො. මේ සිතට යෙදිලා තියෙන චෛතසික මොනවද? මේ සිතට යෙදිලා තියෙන චෛතසික මොනවද කියලා සිත් 121ේම චෛතසික දැනගන්න ඕන. ඊට අමතරව එක චෛතසිකයක් ගත්තාම මේ චෛතසිකයේ යෙදෙන සිත් මොනවද? මේ චෛතසිකයේ යෙදෙන සිත් මොනවද? මේ අපේ ක්‍රියාකාරීත්වයක් ගැන හරි අපේ සිත් සහ චෛතසික ගැන ඔන්න ඔය ටික තමයි අපි මූලිකව හඳුනා ගන්න උත්සාහ කරන්නේ. ඔය ටික තේරුම් ගන්න ගියාම තමයි කට්ටියට පැටලෙන්නේ. පැටලිලා ඔය මූලික දැනුම නැතුව අපිට ඉස්සරහට යන්න බොහොම අමාරුයි. චිත්ත චෛතසිකයන් පිළිබඳව සංයෝගනාය සහ සම්ප්‍රයෝගනාය කියලා හරිද කොහොමද මේවා කෙරෙන ක්‍රම කියලා. ඉතින් ඕක 121 වෙනි චෛතසික මතක තියාගන්න දෙයක් නැහැ. ඒකේ රටාවක් තියෙන්නේ, නීති ටිකක් තියෙන්නේ. මේ විදිහටයි කියලා. එතකොට අපිට මේ ටික තේරුම් ගන්නේ ගණ්ඩ යෝනේ සිත් 121 සහ චෛතසික 52 කොටස් වලට බෙදෙනවා. ලේසි මතක තියාගන්න. චෛතසික ගැන අපි සම්පූර්ණ විස්තරයක් කරා. මම හැම වෙලෙම කිව්වා හැම වෙලෙම අපි උත්සාහ කරා. මොකද දැන් මේවා මිශ්‍ර වීම දැනගන්න නම් ඉස්සෙල්ලා සමිති මොනවද කියලා ළමයි ටික මොනවද කියලා දැනගන්න බෑ. නේද? එතකොට අන්න ඒකින්ද සිත් ගැන සහ චෛතසික ගැන දැනගන්න ඕනේ. ඉස්සෙල්ලාම සිත් ගැන ඉගෙන ගන්න ගියාම හරියට පැටලෙන ගතියක් තිබ්බා. ඒකින්ද මම ඉස්සෙල්ලා කක්කිට ආස හිතෙන්න ඕනේ හින්දා චෛතසික ටික ගැන කතා කරා ඒවා රාශි වලට බෙදුවා ඒකේ අපි මනසේ හදාගත්ත chart එකක් සටහනක් දැන් මේ දවස්වල කතා කරමින් ඉන්නේ සිත් ගැන ඒකින්ද සිත් ගැන මම පොඩ්ඩක් එතකොට අද ඊයේ දවසේ අපි ටිකක් වැඩිපුර කතා කරා අද කෙටියෙන් කතා කරන්න ඕනේ සිත් කොටස් තුනක හතරකට බෙදුවා ඉස්සෙල්ලාම 121 කාමාවචර රූපාවචර අරූපාවචර සහ ලෝකෝත්තර කියලා එතකොට ඊට පස්සේ මම කිව්වා කුසල සිත් රූපාවචර අරූපාවචර ලෝකෝත්තර කියන ටිකේ ගාන මත තියාගන්න ලේසි කියලා. හරිද? රූපාවචර ධ්‍යාන පහයි. එතකොට හැම වෙලෙම ඒ සිතක් බෙදෙනවා කුසල විපාක ක්‍රියා විදිහට. අන්න පස්වර තුන පහළ හැම වෙලෙම කුසල සිතුවිලි බෙදෙනවා කුසල විපාක ක්‍රියා. කුසල විපාක ක්‍රියා විදිහට. එතකොට රූපාවචර ධ්‍යාන පහට අදාළව පස්වර තුන 15යි අරූපාවචර ධානය 7ට අදාළව 4වර 3 12යි ලෝකෝත්තර 8යි එතකොට ධානය පහෙන් වැඩුණාම 8වර 5 40යි එතකොට ඒ ටික හරි ඒ ටික මතක තියාගන්න ලේසි දැන් හරිද ඒ ටික මතක තියාගන්න ලේසි ඊට පස්සේ කාමාවචර සිත් කොට ආවම කාම හැම වෙලෙම කුසල අකුසල විදිහටයි බෙදෙන්නේ එතකොට ඒක තමයි අර අර පැත්තට කුසලයේ කුසල විපාක ක්‍රියා කියලා කියන්නේ. මේකෙත් ඒතර විපාක ක්‍රියා තියෙනවා. එතකොට මේකේ කාමාවචර පැත්තෙන් අපි බෙදා ගන්නකොට කුසල සිත් තියෙන්න ඕනේ. අකුසල සිත් තියෙන්න ඕනේ. ඊට අමතරව කුසලත් නොවන අකුසලත් මුල් නොවන අහේතුක සිත් තියෙන්න ඕනේ. හරි? එහෙනම් එතකොට කුසල සිත් ටික වෙනම බෙදුවා. එතකොට තුනට බෙදෙනවා කොහමද? කාමාවචර පැත්ත කොටස් තුනකට බෙදෙනවා. අකුසල අනිත් පැත්තෙන් කුසලයට කියන සෝබන කියලා අනිත් පැත්තෙන් මැදින් තියෙන අහේතුක කියලා හරිද අකුසල අහේතුක සෝබන කියලා මතක තියාගන්න ලේසි එතකොට ඔන්න ඒ මතක තියාගන්න විදිහත් මං ඊයේ කියලා දුන්නා අකුසල අහේතුක සෝබන කියලා දැන් මේකේ අර දෙකේ ප්‍රශ්නයක් නැහැ අහේතුක ටික ගත්තාම එතන අහේතුක කිව්වහම කුසල විපාක තියෙන්නත් පුළුවන් අකුසල විපාක තියෙන්නත් පුළුවන් ක්‍රියාසිත තියෙන්නත් ඕනේ නේද හැම එකම තියෙන જાතියක තියෙන්නේ සිත් තුනයි මොනවද කුසල හෝ අකුසල නැත්තම් විපාක සහ ක්‍රියා සිතක් විපාක සහ ක්‍රියා ඒත් රූපාවචර අරූපාවචර ලෝකෝත්තර කියන ඔක්කොම වැටෙන්නේ කුසලමයි ඒ භූමියවල ඒතකොට ඒවා කුසල විපාක ක්‍රියා කියලා තුනට බෙදුනා නේද කාමාවචර පැත්තේ ආවම කුසල ටික අපි වෙනම පැත්තකට දැම්මා අකුසල ටික වෙනම පැත්තකට දැම්මා. කුසල විපාක, අකුසල විපාක සහ ක්‍රියා ටික හේතුක කියලා දැම්මා. එතකොට මතක තියාගන්න ලේසි. හැම සිතකම තියෙන්නේ මොනවද? ඒ සිත සහ විපාක සිත නැත්නම් ක්‍රියාසිත. ඒතර හැම එකක්ම කොටස් තුනකට බෙදෙනවා. කුසල නම් කුසල විපාක ක්‍රියා කියලා. අකුසල නම් අකුසල විපාක ක්‍රියා කියලා. එතකොට අපිට මේ වර්ගීකරණය මතක තියාගන්න ලේසි. එතකොට දැන් අපි ඔළුවේ හැම වෙලේම මොකද තියෙන්න ඕන? හ්ම් මොනවද? කාමාවචර රූපාවචර අරූපාවචර ලෝකෝත්තර එතකොට ලෝකෝත්තර පැත්තේ ක්‍රියා මේ එතන කුසල විපාක ක්‍රියා කියලා ගන්නෙ නෑනේ එතකොට මේ ටිකේ අනිත් ටිකේ ඔක්කොගේම වෙන තියෙන්න ඕන විපාක සහ ක්‍රියා එහෙනම් රූපාවචර අරූපාවචර වෙනකොට කුසල විපාක ක්‍රියා කියලා තුනට බෙදෙනවා සිද්ධානස් හරි දැන් ආයෙ කියන්න ඕනේ නැහැ කාමාවචර පැත්තට එනකොට ඒක බෙදලා තියෙන්නේ කොහොමද කුසල ටික එක පැත්තක අකුසල ටික එක පැත්තක කුසල විපාක අකුසල විපාක සහ ක්‍රියා කියන සිත් තුනම එකකට දාලා තිනවා හේතුක කියලා. හරිද? ඒකෙන් දැන් අපි කතා කරමින් ඉන්නේ අකුසල සිත් පිළිබඳවයි. හරිද? අකුසල සිත් පිළිබඳව කතා කරන්නේ. දැන් කතා කරනකොටම තේරෙන්න ඕන සිත් ගැන දැන් මම කොතනද ඉන්නේ කියලා. නැත්නම් එකපාරටම අපි එක එක වචන වලින් කිව්වම කාමාවචර, අකුසල, ලෝභ මූල, නැත්නම් රූපාවචර, කුසල කාමාවචර කුසල එහෙම එහෙම කියනකොට අපිට එකපාරටම පැටලෙනවා නේද? ඒකෙන්ද අපිට අර හොඳට මතක තියෙන්න ඕන දැන් ওই chart එක. දැන් මතකද? නේද? ඒක නිවසේ අපි තියාගෙන හොඳට ඒකේ ඒ සටහන ඔළුවේ තියෙන්න ඕන. කියනකොටම කොතනද ඉන්නේ කියලා තේරෙන්න ඕන. එතකොට පොතක් බලනකොට අපිට හොඳටම තේරෙනවා මේ මොනවද කියලා. ඒතර අපි ඔක්කොම කතා කර අකුසල සිත් ගැන කතා කර අකුසල සිත් මොනවද? කාමාවචර පැත්තේ අකුසල සිත් කොටස් තුනකට බෙදුණා ලෝභ සිත් දේශ මෝහ කියලා ලෝභ මූල දේශ මූල මෝහ මූල කියලා එතකොට ලෝභ මූල සිත් වේදනා වශයෙන් සහ දිට්ටි සංස්කාර වශයෙන් ඒ කියන්නේ සෝමනස්ස වෙන්න වේදනා කියන්නේ සෝමනස්ස වෙන්න පුළුවන් දෝමනස්ස වෙන්න පුළුවන් ඉස්සෙල්ලාම අපි ලෝභ සිත් ටික අරගෙන බෙදුවා මතකද ඊයේ මම කියලා දුන්නා මෙන්න ලෝභසිත එක්ක එක සෝමනස්ස වෙන්න පුළුවන් දෝමනස් වෙන්න පුළුවන්. හරිද? ඊට පස්සේ ඒ එතකොට දෙකයි නේද? දෙකයි. ඒ දෙක වෙන වෙනම එක රුක් සටහනක් වගේ මේක. එතකොට ditthිකත සංප්‍රයුක්ත වෙන්න පුළුවන්. ditthිකත විප්‍රයුක්ත වෙන්න පුළුවන්. යට තියෙන දෝමනස්ස සිතත් ditthිකත සංප්‍රයුක්ත වෙන්න පුළුවන්. වික්‍රයත වෙන්න පුළුවන්. එතකොට ආකාර ගාන හතරයි. හරිද? ආයෙ ඒක අසංකාරික සසංකාරික වෙන්න පුළුවන්. එතකොට මේක අට ආකාරයකට බෙදෙනවා. එහෙනම් ලෝභ මූල සිත් ඇතිවිය හැකි ආකාර 8යි. බලන්නකෝ අපිට අපේ ජීවිතය ගැන තේරුම් ගන්න පුළුවන් විදිහ නේද? අකුසලයක් කියන ලෝභ මූල සිතක් මේක තේරුම් ගත්තාම එක්කෝ ඒක සෝමනස්ස දෝමනස්ස වෙනවා. ඒ වගේම ඒක දෘෂ්ටි දෘෂ්ටිගතයි නැත්නම් දෘෂ්ටිගත නෑ. ඒකෙන් දෘෂ්ටියට අහු වෙලා නෑ. එහෙම නැත්නම් ඒ වගේම ඒක ඒක විය හැකි ආකාර විය හැකි ආකාර තමයි අනිතේ තමයි අසංකාරික සසංකාරික ભેදයෙන් වෙන් වෙනවා. එතකොට අපි දන්නවා අපිට ලෝභ සිත් හැදෙනකොට ඒ ලෝභ සිත්වල ස්වභාවය මොනවද කියලා. ඉතින් ඒකේ කොච්චර වටින වටිනාකමක් තියෙනවද මේ කවුරු ගැනද කතාව? මං ගැන, මගේ ක්‍රියාකාරීත්වයක් ගැන. නේද? ධර්මය තුලින් අපි තේරුම් ගන්නේ තමන්ගේ ක්‍රියාකාරීත්වය. ඉතින් ඒකෙන් අපේ ක්‍රියාකාරීත්වය තේරුම් ගැනීම සඳහා මේක ඉතාම වටිනවා අපිට අපේ ජීවිතය සාර්ථක කරගන්න. හොඳයි. ඊළඟට අපි ඊයේ කතා කරා මම පොඩි වෙලාවක් ඉතුරුලා තිබෙනවා මොහොම මිල සිද්දෙක් ගැන. ඊට පස්සේ ඒ කියන්නේ උද්දච්ච සංප්‍රයුක්ත සහ උද්දච්චයේ යෙදෙන සිද්දෙක ගැන කතා කරා මේ මොහ මුල සිද්දෙක ගැන. හරිද? උද්දච්ච සහ විචිකිච්ඡා කියන. එතකොට ඒ සිද්දෙක අද අපි කෙටියෙන් සාකච්ඡා කරන්නේ දේශ සිද්දෙක ගැන. දේශ සිද්දෙකයි. දේශේ හැම වෙලෙම දෝමනස්ස සහගතයි පටිග සංප්‍රයුක්තයි ඒක කියන්නේ ගැටීමක්මයි දේශයට හේතුව දෝමනස්ස සහගතයි පටිග සංප්‍රයුක්තයි එහෙනම් දෙකට විතරයි බෙදෙන්නේ අසංකාරික සහ සසංකාරික ભેදයෙන් විතරයි හරිද එතකොට මොහොමොල සිත් උපේක්ෂා සහගතයි ඒකින්ද එතන බෙදෙන්නේ උද්දච්චය සහ ජත්තය සමග යෙදෙන සහ විචිකිච්ඡාව සමග යෙදෙන කියලා විතරයි මේ පැත්තෙන් බෙදෙන්නේ අසංකාරික සසංකාරික ભેදේ විතරයි එතකොට අපිට තේරෙනවා දැන් අකුසල සිත් 12 හැදිලා තියෙන විදිහ. නේද? මොනවද? ලෝභ මූල සිත් 8යි, දේශ මූල සිත් 2යි, මොහ මූල සිත් 2යි. හරි? හොඳයි. දැන් අපි මේවා මේ සෝමනස්ස, දෝමනස්ස ආදී වශයෙන් කතා කරා. ඒවා අර්ථ දැක්වුවා ගොඩක් වාරයක්. දැන් අපි වැදගත් කාරණාවක් කතා කරන්න අද සූදානම් වෙන්නේ. ඊට පස්සේ අපි දස අකුසල් ගැනත් කතා කරන්න ඕනේ. ඒ වගේ තියෙන අවස්ථා ගැන මේක තමයි ප්‍රායෝගිකත්වය කියන එක. ප්‍රායෝගිකත්වයට හැරෙන්න ඕනේ අපි නිකන් අන්තික දැනෙන්න වැඩක් නැහැ. වැදගත් කාරණාවක් තමයි කොහොමද සිතක් දෝමනස් ස්වභාවයට, සෝමනස් ස්වභාවයට, පටිග පටිග ආදීත් ඒවා සිද්ධ වෙන්නේ ඒවට වෙන හේතු මොනවද? සිතක් සෝමනස් වෙන්න හේතු වෙන කාරණා මොනවද? දිට්ඨිගත විප්‍රයුක්ත වෙන්න හේතු වෙන කාරණා මොනවද? අන්න එතකොට අපිට මේ වෙලාවේ වළකින්න පුළුවන්කම තියෙනවා. මොකද ඉගෙන ගැනීමේ අර්ථය ප්‍රායෝගිකව ජීවිතයේදී ඒවා අඩු අඩු කර ගැනීමද ලෝභ ලෝභ මූල සිත්වල ලෝභ ස්වභාවය, දේශ ස්වභාවය සහ මෝහ මූල සිත්වල මෝහය අඩු කර ගැනීම කියන වැඩපිළිවෙලේ තුල අපි ඉන්න ඕනේ. එහෙනම් හඳුනාගෙන විතරක් වැඩක්ද? නේද? හඳුනාගෙන වැඩක් නැහැ. හඳුනා ගැනීම ඕනේ. හඳුනාගෙන විතරක් වැඩක් නැහැ. හඳුනාගත්ත දේ ඒ තියෙන වැරද්ද අවම කරගන්න අපි උත්සාහ කරන්න ඕනේ. එහෙනම් හිතක් සෝමනස්ස සහගත වෙන්න කරුණු කීයක් බලපානවද කියලා අපි ඉස්සෙල්ලාම සාකච්ඡා කරමු. හිතක් සෝමනස්ස සහගත වෙන්න මොකද මේ මේ ලෝභ දේශ මේ අකුසල සිත් බොහෝ විට අපිව අපාගමන ගාමි පැත්තකට නැඹුරු කරන්න පුළුවන්. අපි කතා කරා මොනවා වුණොත්ද කර්මපත වශයෙන් තියෙන ප්‍රාණඝාත ආදී සිද්ධ වුණොත් එහෙම අපි අපි මොකද කරන්නේ දැනට අපි ඉන්න තත්ත්වේ මේ විදිහට මනුෂ්‍ය ජීවිතයක් ලැබිලා දැන් අපි හොඳට ඉන්නවා නමුත් මේ වැරදි සහගත දේවල් හින්දා අපිව අපාය ගිහිල්ලා ඉපදුනොත් එහෙම කාට කියන්නද මොනව කරන්නද අපාය කියන්නේ මේ තිරසං අපාය ඉපදුනොත් එහෙම හදිසිය නේද හ්ම් දැන් වගේම අපි අපිට මේ ශරීරය ලැබුණා වගේම පොඩි එහෙම හයක් වුණොත් එහෙම අපිව ගිහිල්ලා ඉවරලා තිරසංගත ජීවිතයකට පත් වෙන්න තියෙන ඉඩ කඩ තියෙනවා මොකද මේ ශරීරය ඉල්ලගත්තේ මන් නෙවෙයි මේ ශරීරයේ තීරකයා මන් නෙවෙයි නේද මෙහි උපදින්න කියලා කිව්වේ මන් නෙවෙයි නේද එතකොට ඒක සිද්ධ වෙච්ච දේවල් එහෙනම් ඒවා සිද්ධ වෙන්නේ කර්මානුරූපව එහෙනම් මේ ජීවිතේ කරන කියන දේවල් හින්දා අපි නරක තැනක උපත්ති ලැබන්න තියෙන ඉඩ කඩ බොහෝ විට තියෙනවා හොඳයි දැන් එහෙමනම් අපි සෝමනස්ස සහගත වෙන්න කාරණා හතරක් බලපානවා එකක් තමයි අර අපි අහලා තියෙනවනේ නේද සෝමනස්ස ඒ අර පදපරම වුණොත් එහෙම එයාට නිවන් අවබෝධ කරගන්න නැත්නම් පදපරම කෙනෙක් වුණොත් එහෙම උත්පත්තියෙන්ම එයාට ධ්‍යාන බලයකට උත්තරී මනස ධර්මයකට එන්න පුළුවන්කමක් නැත්තේ නෑ. ඒකයි අර මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ ළඟ හිටිය පැවිදි කරගත්ත එක පොඩි හාමුදුරුවමක් රහත් වුණා. අනිත් කෙනා ආරාමයට ගේ තියලා පැන්නා. බුදුහාමුදුරන්ගේ ඕරස පුත්‍රයාය යුද්ධාවලියලත් මහා කාශ්‍යප මහ රහතන් වහන්සේගේ. ඉතින් අපි උත්පත්තිය කියන එක හරීම ගැටලුවක් තමයි. දැන් සුනකේකටත් සිත් තියෙනවා. හැබැයි එයාට කවදාකවත් එක සීමාවකින් එහාට එයාගේ හිත දියුණු කරන්න බෑ. ඒ වගේ මිනිස්සු තුලත් ඉන්නවා. ලෝභ මූලව, දේශ මූලව නැත්තම් හේතුක ප්‍රතිසන්දි නැති අය. ලෝභ මූල, දේශ මූල, මෝහ මූල උපදිච්ච එකත් එක්ක ඒක සීමාවකින් එහාට හිත ගන්න එතකොට සිත සෝමනස්ස සහගත වෙන්න නම් සෝමනස්ස සිතකින් උපන්න කුවීම කියන කාරණාව තියෙන්න ඕනේ. ඒක ඉතින් මේ ඇවිල්ලා හදන්න පුළුවන් එක නෙවෙයි. ඒක මූලිකව සෝමනස්ස සහගත සිතකින් උපන්නකු වෙන්න ඕනේ. ඊළඟට දෙවෙනි කාරණාව තමයි නොගැඹුරු අදහස් ඇති බව. ඒ කියන්නේ ගැඹුරු අදහස් නෑ එයාට. ඒ කියන්නේ එතකොට එයා කිසිම විදිහකින් ගැඹුරු දේවල් පිළිබඳව හොයන්නේ නැහැ. හොයන්නේ නැති හින්දායි ඒ වගේ අකුසලයේහි සෝමනස්ස සහගත වෙන්නේ. හරිද? අකුසලයේහි සෝමනස්ස සහගත වෙන්නේ නැත්නම් අකුසලයේ සෝමනස්ස සහගත වෙන්නේ නැහැ. ඊළඟට ඒ එයා ඒ එහෙම ඉන්න කෙනාට එයා කැමති අරමුණු ලැබෙන්න ඕනේ. හරි කැමති අය ඒ කියන්නේ අකුසල අකුසල දේවල් දැන් රත්තරන් මාලයක් රත්තරන් වලට කැමති කෙනෙකුට තමයි රත්තරන් මාලයක් දැක්කහම සෝමනස්ස සහගත හිතක් උපදින්නේ හරි එහෙනම් ඉෂ්ට අරමුණු ලැබෙන්න ඕනේ ඉෂ්ට අරමුණු නොලැබුණොත් ඉෂ්ට අරමුණු කියන්නේ හරි අරමුණු නෝද නෑ එහෙම කියන්න බෑ නේද මිනිස්සු සන්තෝෂ වෙන්නේ හරි දේවල් වලම නම් නේද මේ ලෝකේ තියෙන පංචකාමයේහි කවුරුත් සන්තෝෂ වෙන්නේ නැති වෙන්න ඕනේ නේද පංචකාම සම්පත්තිය සන්තෝෂ වෙන්නේ අර නොගැඹුරු අදහස් තියෙන හින්දා. ගැඹුරු අදහස් තියෙනවා නම් එයාට පංචකාම සම්පත්තියේ තියෙන අනිත්‍ය දුක්ඛ අනාත්ම ලක්ෂණ වැටහෙනවා. ඒ හිතට ඒක වැටහෙනවා නම් ඒ පංචකාම සම්පත්තිය කෙරෙහි සෝමනස්ස වෙන්නෙත් නැහැ. ගැඹුරු අදහස් තියෙනවා නම්. එහෙනම් නොගැඹුරු අදහස් තියෙන තියෙන කෙනෙක් වෙන්නත් ඕනේ. ඒ ඒ සිද්ධිය එහෙම වෙන්න මේ අකුසලයන් ගැන අපි අකුසල සිද්ධියන් කතා කරන්නේ ඊළඟට ඉස්තරමුණු ලැබෙන්න ඕනේ. ඊළඟට ඒ සෝමනස්ස වෙන්න නම් ව්‍යසන විපත්ති වලින් මිදලා තියෙන්න තෝරන. මේ සෝමනස්ස වෙන්න හේතු වෙන කාරණා. ව්‍යසන විපත්ති වලින් මිදලා තියෙනුන ව්‍යසන විපත්ති තියෙනවා නම් ඒ හිත් සෝමනස්ස සහගත වෙන්නේ නෑ මොනතරම් ඒතකොට ඒකත් හොඳටම දන්නවා නේද? අපි මොකක් හරි විපත්තියකට ලැබිලා වැටිලා තියෙද්දි අපි ආදරය කරන කෙනෙක් අපි ළඟට ආවම තරහ යනවා. නේද? ඉස්තරමුණු ලැබෙනකොට සෝමනස්ස වෙන්නේ නෑ මොකක් හරි ලොකු විපත්තියක ඉන්නකොට. මරණයක් වෙලා තියෙන වෙලාවක කවුරු හරි කෙනෙක් මේ ඇවිල්ලා මේ ළඟට ගොඩාක් කැමති අය දැක්කහම සෝමනස්ස නේ දෝමනස්ස උපදිනවා නේද? එයා දැක්කහම තවත් දුක වැඩි වෙනවා අර අර අරයක හේ. ඉතින් ඒකින්ද ඒ ඒ වෙලාවේ විපත්ති වලින් ව්‍යසන වලින් මිදලා තියෙන්න ඕන සෝමනස්ස වෙන්න නම් යම්කිසි වෙලාවක ඔන්න ඒ කාරණා ටික තමයි වෙන්නේ. ඒ වගේම ditthිගත සංප්‍රයුක්ත වෙන්න කාරණා පහක් තියෙනවා සම්පූර්ණ වෙන්න ඕනේ. ditthිගත සංප්‍රයුක්ත වෙන්න නම් කාරණා පහක් සම්පූර්ණ වෙන වෙනකොට තමයි ditthිගත සම්පූර්ණ ditthිගත සංප්‍රයුක්ත වෙන්නේ. පළවෙනි එක තමයි එයාට අදහසක් තියෙන්න ඕන සතුන් මැරීම ආදීහි වරදක් නැහැ. ඒ කියන්නේ අකුසලයන් පිළිබඳව ඒක වැරදි නෑ සත්තු මැරීම පිළිබඳව වැරදි නෑ. ඒක ප්‍රශ්නයක් නෑ. දැන් එහෙම අදහස් තියනා ඉන්නවා. නේද? ඌරා කියන්නේ මවලා තියෙන්නේ නේද? මනුස්සයාට මරාගෙන කණ්ඩ. හරිද? ඒ කියන්නේ කේක් ගෙඩියක් වගේ. ඉතින් කේක් ගෙඩියක් වගේ මවන්න තිබ්බනේ ඕක. මොකටද ඒක රිදෙන්න බැව්වේ? හ්ම්. එහෙනම් ඒක මැව්වා නම් කේක් ගෙඩිය වගේ මවලා තිබ්බනේ ඉවරයිනේ. නේද? හතු වගේම වල තිබ්බනම් ඉතරයි. ඌරෝ ඌරෝ හැදෙන ගස් තියෙනවා. ඒකට ඌරෝ කඩාගෙන කනවා කොස් වගේ. <laughs> එහෙම කරන් තිබ්බා. එහෙම නැතුව මේ පණ ඇති සතෙක් විදිහට මවලා තියෙනවා. නමුත් එයාලට ඒක කිසිම ප්‍රශ්නයක් නෑ. ඒ කියන්නේ මොකද සතුන් මැරීම ආදී වරද නෑ කියන අදහස තියෙනවා. ඒක වෙන්න තව අනිත් ඒක වෙන්න ලොකු හේතුවක් වෙන්නේ මිත්‍යා දෘෂ්ටික ඇති එවුන් ආශ්‍රය කිරීම. හරිද? මිත්‍යා දෘෂ්ටික මිත්‍යා දෘෂ්ටිකත්වයෙන් ඉන්න අය ආශ්‍රය කරපුවහම මොකද වෙන්නේ? ඒ වගේ සිත් පහළ වෙනවා. ඉතින් ඒවා අපි මතක තියාගෙන මිත්‍යා දෘෂ්ටික මිනිසුන් අපේ දරුවන්ට ආශ්‍රය කරන් දැන් මේ කාලේ බොහෝ දුරට තියෙනවා ඒ වගේ අදහස් තියෙන අය හරියට ඉන්නවා නිර්ාගමික සංකල්ප ඇති කරගෙන ඉන්නවා මේ ලෝකේ ඒවා නිර්මාණය කරපු කෙනෙක් නෑ විද්වත් මිනිස්සු හදපේවා නෙවෙයි ආගමකට කියලා එකට අපි නිකම් බැඳිලා මේ අපි මේ වගේ කොටසක ඉන්නවා කියලා මේ දේශපාලන පක්ෂයක් වගේ එකක් නෙවෙයි එකක් නෙවෙයි බුදුරජාන් වහන්සේගේ ධර්මය කියලා කියන්නේ බුදුරජාන් වහන්සේ දේශනා කරපු ධර්මය කියලා කියන්නේ ලෝකයේ ගවේෂණය කරලා මත නෙවෙයි ඒවා එකක්වත් මත නෙවෙයි දේශනා කරපුව ඔප්පු කරන්න පුළුවන් තත්ත්වයේ තියෙන තමන්ගේ තුලින් දකින්න පුළුවන් දේවල් ඒකින්ද එන්නේ ඒ වගේ ගැඹුරු දහමක් තියෙද්දිත් අපි ඒ ගැන කිසි දෙයක් හොයන්නේ නැතුව ප්‍රතික්ෂේප කරමින් කටයුතු කරනවා. ඒකට හේතු වෙන හුඟක් වෙලාවට ඒ වගේ මිත්‍යා දෘෂ්ටියට අයිති අය ආශ්‍රය කරනකොට තමයි ඒ වගේ අදහස් අපේ තුල එන්නේ. ඊළඟට ඒ වැරදි දේවල් බොහෝකට කල්පනා කරන කෙනෙක් වීම. වැරදි දේවල්ම මේ වැරදි පැත්තටම නිබඳව නේද? ඒකට කියනවා වැරදි සංකල්පනා. මිත්‍යා සංකල්පනා ඇතෙකු වීම. වැරදි සංකල්පනා තියෙන කෙනෙක් වෙන්න ඕනේ. ඊළඟට එයා ඒ සංකල්පනා තියෙන විතරක් නෙවෙයි ධර්මයෙන් වෙන් වෙලා සිටිනවා. බණ අහන්නේ නැහැ. කල්යාණ මිත්‍ර ආශ්‍රය කරන්නේ නැහැ. හරිද? බොහෝ ඒ වගේ වැරදි කල්පනා තියෙනවා. මිත්‍යා දෘෂ්ටිකය ආශ්‍රය කරලා වැරදි අදහස් ඇති කරගෙන ඉන්නවා. ඉතින් ඒකින්ද ඒ කියන්නේ ධර්මයෙන් ඈත් වී සිටීම, ධර්මයෙන් වෙන් වී සිටීම සහ පස්වෙනි එක තමයි අයෝනිසෝ මානසිකාරය. එයාට හැම වෙලෙම දැන් තියෙන එහෙම එහෙම වුණාට පස්සේ ඒ தත්ත්වයටපත් වෙන්නේ අයෝනිසෝ මානසිකාරය කියන්නේ යාට දැනෙන්නෙම වැරදි දේ හරි විදිහට හරි දේ වැරදි විදිහට තමයි යාගේ මනසට වැටහෙන්නේ. ඒ මානසිකාරය අයෝනිසෝ වෙලා. හරිද? එහෙනම් මොනවද වරදෙහි වරද නැති නෑ කියන අදහස් තියෙන එක පළවෙනි කාරණාව. ඊළඟට මිත්‍යා දෘෂ්ටික අයව ආශ්‍රය කිරීම දෙවෙනි කාරණාව. වැරදි කල්පනා ඇතුව, වැරදි සංකල්පනා ඇතුව ඒවම නැවත විතර්ක කරමින් විතර්ක කරමින් වාසය කිරීම සද්ධර්මයෙන් වෙන් වෙලා සිටීම සහ අයෝනිසෝ මනසිකාරය. ඊළඟට සීත දික්තිගත විප්‍රයුක්ත වෙන්න හේතු වෙන කාරණා පහයි ඒවාගේම අනිත් පැත්ත සතුන් මැරීම ආදීහි වරද දැනගැනීමින් ඒ පාපය කරනවා කරාට වරද දැනගැනීමින් ඒක කරන්නේ ඒක වැරද්දක් කියලා දැනගන්න. ওই වගේ කතාවක් ආවා ඊයේ පෙරදා පහුගිය කාලේ මේ ඒක අපූර්ව තර්කයක් ආවේ මේ මෙන්න මේ චුට්ට තේරුම් ගන්න නැතුව ඒ තර්කය ආවේ ditthිය කියන එක තේරුම් ගන්න නැතුව ස්වාමීන් වහන්සේලාගේ විකාල භෝජනය පිළිබඳ ප්‍රශ්නයක් ආවා මේ සමාජයේ. හරි සමහර රහත්තුන් වහන්සේලා කියලා කියාගත් පිරිසක් මොකද කරන්නේ පිටරටවල් වලට ගිහලා රාත්‍රී දාණය ලෑස්ති කරන්න කිව්වා. හරි. ලෑස්ති කරන්න කිව්වට පස්සේ ඊට පස්සේ මාස කීපයකට පස්සේ මටත් යන්න දුනා. ඒ පැත්තට ගියාට පස්සේ ඒ සමහර මිනිස්සුන්ගේ අදහසක් තිබ්බා හාමුදුරනේ එක අතකින් හරිනේ සමහර හාමුදුරවරු ඉන්නවා ලංකාවේ අපි දන්නවා මේ මේ විකාලේ කඩනවා මොන හරි කාරණාවක් උඩ රාත්‍රී ආහාර ගන්න අය ඉන්නවා මේ කට්ටිය කෙලින්ම කිව්වනේ අපිට ඕන කියලා ඒක රහතන් වහන්සේලාගේ ස්වභාවයනේ කියලා හරි ඒ විතරක් නෙවෙයි ඒකට තව මතයකුත් ඉදිරිපත් කළ තිබෙනවා රහතන් වහන්සේ කෙසේ වෙතත් විකාලය කියන්නේ අකාලය කියලා ඒ කියන්නේ අකලට කෑම තමයි විකාලයට අහිත අකලට කියලා කියන්නේ කලට නැතුව කන කියන්නේ බඩගිනි නැතුව කන එක. අර්ථ දැක්වීම දාලා තිබ්බා. බඩගිනි වෙලාවට කන එකේදී සීලය කැඩෙන්නේ නැහැ. බඩගිනි නැතුව ඕන වෙලාවක කෑවොත් සීලය කැඩෙනවාය කියලා. මේකට කැමති වුණා සමහර කටේ කියන ගැළපෙනවා වගේ විද්‍යාත්මකයි වගේ. හරිද? තේරුණා. ඒකද මේකට ගැළපුණා. මේකට ගැළපිලා මොකද කරන්නේ? දැන් කට්ටිය සද්දාවෙන් රාත්‍රී ආහාර අරන් යනවා. හරිද? එතකොට මම මේක ගැන කරුණු විමසපුවාම කරුණු කියපුවාම පසුව ගිහිල්ලා කට්ටිය දාපු තර්කය තමයි මේක මේ මේ විදිහට කියලා කරන එක හොඳයිද කියලා. හරිද? එතන තියෙන ප්‍රශ්නේ තේරුන්නේ නැහැ. ප්‍රශ්නේ තමයි කවුරු හරි වැරද්ද කරන්නේ වැරද්ද කියලා දැනගෙන නම් ඒක දික්තිගත විප්‍රයුක්තයි. හරිද? එතකොට දැනගෙන කරන්නේ. දැනගෙන කරන කෙනාට එන පාපය අඩු වෙනවා. හේතුව එයා එකෙන් මිදෙන්න තියෙන ඉඩකඩ වැඩි හින්දා දික්ටිගත විප්‍රේත අරය දික්ටිගත සංප්‍රයුක්තයි එතකොට ඒක අනිත් ඒක ලොකු ලොකු ප්‍රශ්නයක් තියෙනවා ඒක දිගින් දිගට යන්න පුළුවන් එයා දික්ටියට වැටලා ඉන්නේ ඉතින් ඒකින් දා මෙන්න මේ වගේ தත්වයන් වලදී අපිට මේ විශ්ලේෂණ ඕන වෙනවා නේද දික්ටියෙන් ඒ වැරද්ද කරනවට කරනවට වැඩිය පාපය දැනගෙන කරන කෙනා ඒක බොහෝ විට එයා මේ ඒ පිළිබඳ ගැටීම් තියෙනවා ඒක නවත්ත ගන්න එයාගේ හඳුනා ගැනීම තියෙනවා නේද හඳුනා ගැනීමක් තියෙනවා. ඉතින් මේකට එහෙනම් වරද දැකීම කියන එකයි ඊළඟට දෙවෙනි කාරණාව සම්මාදිට්ඨිය ඇති අය ආශ්‍රය කරන්න ඕන. ඒ කියන්නේ ඒක දැන දැනම ආශ්‍රය කරන සම්මාදිට්ඨිය තියෙන මට මගේ පැත්තෙන් මම මේ වැරද්ද කරනවා මම ඒක වැරද්දක් කියලා දන්නවා හරි නැත්තම් මගේ පැත්තෙන් මට මේක වැරද්ද වැරද්ද විදිහට දන්නේ නැහැ. මේක දික්ටිගත විප්‍රයුක්ත කෙනා කල්පනා කරනවා. කොයි වෙලාවක කොයි හරි වෙලාවක දික්ටිගත සම්ප්‍රයුක්ත කෙනා කල්පනා කරනවා මේ මට වැරදි දෘෂ්ටි තියෙනවා. මට මට මේ සත්තු මැරීම හොඳයි කියලාමයි හිතෙන්නේ. හරි ඒකේ ප්‍රශ්නයක් නැහැ කියලා හිතෙන්නේ. පාපයක් නැහැ කියලා හිතෙන්නේ. එහෙම දැනගෙන මොකද කරන්නේ? අර සම්මාදිට්ඨිය තියන අයව ආශ්‍රය කරන්න ඕනේ. දැන දැන දැන දැනම ඇසුරු කරන්න ඕනේ. ඊළඟට නිවැරදි කල්පනාවල් බහුල කොට කියන්නේ යහපත් සංකල්පනා බහුල කොට තියාගන්න ඕන දිට්ඨිගත විප්‍රයුක්ත වෙන්න. සද්ධර්මයේ සමගම වාසය කරන්න ඕනේ ඉස්සලා කිව්ව කාරණාම අනිත් එක යෝනිසෝ මනස්කාරය. හරිද? මේ එතකොට යෝනිසෝ මනස්කාරයෙන් යුක්ත වෙන්න ඕනේ. හරි. ඊළඟට සිත උපේක්ෂා සහගත වෙන්න කාරණා හතරයි ඉස්සෙල්ලා වගේම පළවෙනි එක වැඩිහත් සිතින් උපේක්ෂා සිතකින් උපන්නේකු වෙන්න ඕනේ. උපේක්ෂාවට ගෝචර වෙන ආකාරයේ සිතක් තියෙන්න ඕනේ. ඊළඟට ගැඹුරු අදහස් තියෙන්න ඕනේ. ඒ කියන්නේ ගැඹුරු ධර්මය හදාරන්න ඕනේ තමන්ගේ ජීවිතයේ පිළිබඳව. ඊළඟට එහෙම තියෙන කෙනෙක් මධ්‍යස්ත වූ අරමුණක් සමග එකතු වෙන්න ඕනේ. මොකද්ද මධ්‍යස්ත කියලා කියන්නේ? දැන් පුද්ගලයෙක් දකිනකොට අපි කැමති අය දකිනකොට කැමැත්තකුත් අකමැති අය දකිනකොට අකමැත්තකුත් හිතවත් අය දකිනකොට කැමැත්තකුත් අහිතවත් අය දකිනකොට අකමැත්තකුත් මැදිහත් අය. අපි ලෝකෙ මිනිස්සු දකිනවා මැදිහත් කෙනෙක් දකිනවා. මට ලොකු කැමැත්තකුත් නැහැ. <coughs> අකමැත්තකුත් නැහැ. අන්න එතකොට ඒකට කියනවා මධ්‍යස්ත අරමුණක් ඒ වෙලාවේ උපේක්ෂා සහගත සිතක් ඇති වෙන්න මධ්‍යස්ථ අරමුණක සම්බන්ධයක් තියෙන්න ඕන ඒ වගේම තමයි එතනත් ඥාති ව්‍යසන ආදී වලින් අර කලින් කරමු ව්‍යසන විපatti ඥාති ව්‍යසන ආදී වලින් මිදලා තියෙන්න ඕන හරිද එතකොට තමයි උපේක්ෂා සාගත වෙන්නේ නැත්නම් උපේක්ෂා වෙන්නේ නැහැ ඊළඟට අසංකාරික වෙන්න හේතු විදිහට සලකන කාරණා හයේ පළවෙනි එක අසංකාරික කර්මයකින් උපන්නකු වෙන්න ඕනේ. ඒ කියන්නේ එයා අසංකාරික වෙන්න නම් අසංකාරික කර්මයකින් ඒ කියන්නේ එවැනි සිත් පහළ වීමක් ඇති වෙන්න ඕනේ. ඊළඟට කය සහ සිත සැපවත් වෙන්න ඕනේ. කය සිත සැපවත් වෙන්න ඕනේ කියලා සඳහන් කරලා තියෙනවා. ඉවසීම බහුලව තියෙන්න ඕනේ. ඒ වගේම දැන් අසංකාරික කියන්නේ මොකක්ද? අසංකාරික කියලා කියන්නේ යම් දෙයක් සිද්ධ වෙනකොට ඒ දේ සිද්ධ කරන්නේ කාගේවත් මෙහෙයමකින් නෙවෙයි නේද? Tamangeema අතුලාන්ත මෙහෙයවීමකින්. එතකොට සසංකාරික කියන්නේ එයා වෙනත් කෙනෙක්ගේ මැදිහත් වීමකින් සිද්ධ වෙන කාරණාවක්. එතකොට අසංකාරික කර්මයකින් උපදින්න ඕන කය සහසිත සැපවත් වෙන්න ඕනේ. ඊළඟට ඉවසීම බහුල ස්වභාවයක්. ඒ කියන්නේ ශාන්ත ස්වභාවයක්, ඉවසීම බහුල ස්වභාවයක් තියෙන්න ඕනේ. ඊළඟට ඒ ඒ කාර්යසූරත්වයේ අගය දැනගෙන තියෙන්න ඕනේ. කාර්යසූරත්වයේ අගය දැනගෙන තියෙන්න ඕනේ. ඒ කටයුත්තේ මනා පුරුද්දක් තියෙන්න ඕනේ. ඇයි නැත්තම් ඒවා තනියම උපදින්නේ? තනියම මේ සිත් උපදින්නේ නැහැ. හරිද? ඒකේ වටිනාකම දැවුනොත් තමයි ඒ සිත උපදින්නේ. දැන් අපි තුමු ලෝභ සිතකින් දානයක් දෙනවා කියලා. හරි එතකොට දානෙහි වටිනාකම දැනුනොත් තමයි නේද ඒක කෙරෙන්නේ දැන් කය දුකටපත් වෙලා තියෙනවනම් ඒ ක්‍රියාව කරන්න සිත යෙදෙන්නේ නැහැ ඒකයි මේ කාරණා එතකොට කය සිත සැපවත් වෙලා තියෙනවනේ එතකොට තමයි මේ ක්‍රියාවට හිත අසංකාරිකවම මේ කාරණා කෙරෙන්න හේතු වෙන්නේ එතකොට දැන් අපි ඔකේ අනිත් පැත්ත තේරුම් ගන්න ඕනේ නේද අසංකාරික දැන් මට තෙමේම විසින් අදහසක් ඇති කරගෙන භාවනා ආදී යෙදෙන්න. හරිද? තමන් විසින්ම <clears throat> අදහසක් ඇති කරගෙන භාවනා ආදී යෙදෙන්න සංවර වෙන්න. ගියාමත් එහෙමනම් නේද මේ කයේ සහ සිතේ සකවත්භාවය තියෙන්න ඕනේ. එතකොට ඒක කියන්නේ කය කය සමතුලිතව තියාගන්න ඕන, කය පරිසම් කරගන්න ඕන, බොහෝ ලෙඩ රෝග ආදී ඇති කරගන්නේ නැතුව වාසය කරන්න ඕනේ කියලා කියන්නේ ඒකයි. එතකොට ඉවසීම බහුලව තියෙන්න ඕනේ. ඇයි ඒ ඉවසීම බහුලව ශාන්ත ස්වභාවය නැත්තම් එයා නොයෙකුත් දේවල් එක ගැටීම් ඇති වෙනවා. එතකොට අර අපි බලාපොරොත්තු වෙන එයාම ගෙම විහිං වැඩක් කරන ගතිය අඩු වෙලා යනවා. එයාගෙම විහිං ඒ වැඩේ කරන ගතිය, එයාගෙම මෙහෙවීමකින් වැඩේ කරන ගතිය නැති වෙනවා. කාර්ය සූරත්වයේ යගේ දැනගෙන ඉන්න ඕනකන් ඒක කරන්න ඒ වැඩේ කෙරෙන්න නම් ඒකේ වටිනාකම තේරෙන්න ඕනේ. ඊළඟට මනා පුරුද්දක් තිබ්බොත් තමයි අපි ආවා මම ඕක කරන්නම් මම ඕක කරන්නම් කියලා කරන්න හුඟක් වෙලාවට මනා පුරුද්දක් තියෙනකොටද නැද්ද? නැත්තම් මොකද වෙන්නේ? පැත්තකට වෙලා නිකන් ඉන්නවා. ඊළඟට ඒ වගේම තමයි ඍතු භෝජන ආදිය සුදුසු පරිදි බඩගිනි වැඩි නම් ඌෂ්ණ වැඩි නම් ඒකනේ අර කියන්නේ සමාධිය ලැබෙන තැන්වලදී නේද ධර්මය අවබෝධ කරන කෙනාට ඕන කරන ගුණාංග විදිහට ඍතු ආදිය හොඳ තැන්වල ඉන්න ඕන තමන් උෂ්ණාධික කෙනෙක් නම් සීත ප්‍රදේශයක සීත සීතලෙන් හරියට පීඩාවටපත් වෙන හෙඩ වෙන කෙනා නම් උෂ්ණ ප්‍රදේශයක ඉන්න ඕන ඊළඟට ආහාරය උනත් නේද ප්‍රියජනක ආහාර ලැබෙන්න ඕන කියලා කියන්නේ භාවනා කරන කෙනෙකුට උනත් ප්‍රියජනක කියලා කියන්නේ ගැටීම් ඇති නොවන ආකාරයට සෝමනස්ස සිතක් නැත්නම් අසංකාරිකවම ඒ ක්‍රියාවෙහි යෙදෙන්න ඔන්න ඒ කාරණා හය ඕන. එහෙනම් අසංකාරික කර්මයකින් උපන් කෙනෙක් වෙන්න ඕන. කය සහසිත සැපවත් වෙන්න ඕන, ඉවසීම බහුල ඇති කෙනෙක් වෙන්න ඕන, කාර්යසූරත්වයේ අගය දැනගෙන තියෙන්න ඕන, කටයුත්තේ මනා පුරුද්දක් තියෙන්න ඕන. ඒ වගේම ඍතු භෝජන ආදී සුදුසු පරිදි ලැබෙන්න ඕන කියන කාරණා ටික සම්පූර්ණ වෙනකොට සිත අසංකාරික සිතක් බවට පත් වෙන්න තියෙන ඉඩකඩ ඇති වෙන්නේ අන්න එතකොට. ඊළඟට සසංකාරික වෙන්න මේ කියන්නේ පැත්තමයි සසංකාරික වෙන්න කෙනෙක්ගේ මෙහෙයවීම ආයතට වැඩක් කරන්න සසංකාරික කියන්නේ ඒ කෙනෙක්ගේ මෙහෙයවීමකින් තල්ලුවකින් වැඩ කරන තත්ත්වයටපත් වෙන්න ගියාම ඒ වගේම සසංකාරික කර්මයකින් උපන් කෙනෙක් වෙන්න ඕනේ කය සහ සිත සැපවත් නැහැ ඒතර කවුරුත් අල්ලු දාන්න ඕනේ කරන්න නේද එහෙම වෙන්න ඕනේ ඉවසීම නැහැ එතකොට කවුරුහරි අදගෙන ඇවිල්ලා මේක කරවන්න ඕනේ ඉවසීම නැත්තම් මෙහෙන්න මෙහෙන්න ඔහොම හරියන්නේ නැහැ කියලා තමයි අර කරන කටයුත්ත කරවන්න ඕනේ ඊළඟ කාර්යසූරත්වයේ ඒ ඒ ක්‍රියාවෙහි අගයක් නැත් නෑ. ඒ ඒක අගය දැනෙන්නේ නැත්නම් ඒ කවුරු හරි කියලා කරවන්නේ. එතකොට ඒකේ මේක කරන්න මේක කරන්න කියලා වටිනා ඒකේ අගය කියලා දීලා තමයි කරවන්න වෙන්නේ. ඒ වගේම කටයුත්තේ මනා පුරුද්දක් නෑ. පුරුදු නැත්නම් ඒ පැත්තට නැඹුරු වෙන්නේ නෑ. ඊළඟට ඍතු භෝජන ආදිය ලැබිලා නෑ. සුදුසු ඍතුවේ සුදුසු භෝජන ආදිය නැති වුනහම ඔකොටම වැඩිය ඔළුව එකක්ම වැඩක් කරන්න බෑ. අපි කියනවා නේද? එතකොට කවුරු හරි තල්ලු කරලාමයි වැඩේ කරන බඩගිනි තිබ්බට කමන්නේ නැහැ කරමු නේද? උෂ්ණ තිබ්බට කමන්නේ නැහැ කරන්න ඕනේ කියලා කවුරු හරි තල්ලු කරලා බෑ කීකේ තමයි කරන්නේ. නේද? එහෙනම් තමන්ගේම කැමැත්තෙන් තමන්ගේම පැත්තෙන් ඒ කාරණාව සිද්ධ වෙන්නේ නැහැ කියන එකයි. ඒ කාරණාව හමුවේ ඒ සිත් උපදින්නේ නැත්තේ ඔන්න ඒ කාරණා හින්දා. හරිද? ඊළඟට දෝමනස්ස වීමට සහ පටික සම්ප්‍රයුක්ත වීමට කාරණා හතරක් සඳහන් කරලා තියෙනවා. ඒ තමයි සාමාන්‍ය පුද්ගලයෝ ඉන්නවා කිපෙන සුළුයි. එහෙනම් පොඩ්ඩක් නැත්තම් කිපෙන සුළු අය ඉන්නවා. ඉතින් ඒ කට්ටියගේ ආදීනව මෙනෙහි කරලා අයින් කරගන්න ඕනේ. කිපෙන සුළු අය ඉන්නේ හැම වෙලේම නේද? තරහෙන් නම් හිතියට කමක් නැහැ. දුකෙන් ඉන්නේ. ඒක තමයි ප්‍රශ්නේ තියෙන්නේ. නේද? කිපෙන අයට තියෙන ලොකු ලෙඩේ තමයි අපරාධයක් ඒක. හරි දුකෙන් ඉන්නේ. දුකෙන් ඉන්න කියන්නේ කිපීම තරහත් එක්ක හිතේ උපදින්නේ දුක්. එතකොට එයා හැම වෙලෙම ජීවිතේ මේ හම්බෙච්ච දේ මම ඔකට කියන්නේ ලෝකෙට රවාගෙන ඉන්න කියලා. හම්බුනේ මේ ඉපදිච්ච ලෝකෙට නේද? මේ ඉපදිච්ච ලෝකෙ මං ඉපදිච්ච ලෝකේ අපරාධෙනේ. නේද? ලෝකෙට රවාගෙන හිටියා කියලා වැඩක් නැහැනේ. හරියනවා නම් කමන්නේ නැහැ. නේද? එහෙනම් මේකට රවාගෙන ගොරෝගෙන වගේ ඉන්නේ නැතුව නේද? සාන්ත විඳීම කොච්චර දෙයක්ද? සාන්තව ඉන්න කෙනෙක්ගේ මුහුණයි, දේශයෙන් ඉන්න කෙනෙක්ගේ මුහුණයි අතර වෙනස බලන්නකෝ. නේද? අරයා ඉන්නේ සාන්තව ඉන්න කෙනා ඉන්නේ සැපවත් දකිනකොට අනිත් අයටත් එයා හරිය නිකන් මේ නිකන් ඔහේ තැම්පත්ව නිදහසේ ඉන්නවා සාන්තව ඉන්න කෙනා. කිවිලා ඉන්න කෙනා හැම වෙලෙම ඉන්නේ කාර්ය බහුලව වගේ හරියට නිකන්. නේද? එයාට හැම වෙලෙම වැඩ තියෙනවා. මොනවද වැඩ? අනිත් පැත්ත එක ඒ පරිසරය හදන්න තියෙන මේක අයින් කරන්න මේක අයින් කරන්න මේක අයින් කරන්න මෙතෙන් දෙන්න එපා අතෙන් දෙන්න එපා මෙහෙම කරන්න එපා මෙහෙම කරන්න එපා කියලා එයාට වැඩ වැඩි. සාන්ත වෙන්න කියලා නේද? ඉතින් හැම වෙලේම මෙයා සන්තෝෂයෙන් ඉන්නවා අරයා දුකෙන් ඉන්නවා. ඉතින් ඒකින්ද ඔන්න කිපෙන සුළු බව විතරක් නෙවෙයි යමක දුරදිග නොපෙනෙන බව දෙවෙනි කාරණාව යමක දුරදිග නොපෙනෙන බව අනිත් එක තමයි මේ දෝමනස්ස සහ පටික සම්ප්‍රයුක්ත වෙන්න දුරදිග නොපෙනෙන බව වගේ ඊළඟ කාරණාව තමයි මෝඩකම නූගත් බව නූගත් බව ඔය මම කියපු ටිකම තේරුණා නම් එයා ඉක්මනට හදා ගන්නවා ඒක ඉතින් නූගත් එයාට තේරෙන්නේ නැහැ ලෝකෙත් එක්ක හැපි හැපි හැම වෙලෙම ඉන්න එකේ තේරුම නැහැ කියලා ඒ ඒ වගේම තමයි එතෙන්ට ඒ ඒ ටික එකතු වෙච්ච තැනට අනිෂ්ට අරමුණක් එන්නත් ඕනේ. අනිෂ්ට අරමුණක් කියන්නේ අකමැති අරමුණක්. අකමැති දෙයක් හා එක් වෙන්න ඕනේ. එහෙම නැත්නම් වෙන්නේ නැහැ. අකමැති දේවලුත් එක්ක එකතු වෙනකොට මෙයා ඉක්මනට කිපෙනවා. ඉක්මනට පීඩාවටපත් වෙනවා. එතකොට පටික සංපයුක්ත සහ දෝමනස් වෙන්න හේතුව තමයි කිපෙන සුළු බව, යමක දුරදිග නොපෙනෙන බව, නුගත් බව සහ අනිෂ්ට අරමුණක් එනම් අකමැති දෙයක් හා එක්වීම තියෙන කාරණාව. ඊළඟට සිත අපි කතා කරා විචිකිච්ඡා. නේද? අකුසල සිත් වලින් මෝහ මූල සිත් කියන්නේ විචිකිච්ඡා සහගත වෙනවා කියලා සහ උද්දච්ච කියලා නේද? ඒතර විචිකිච්ඡාවෙන්ද විචිකිච්ඡා සිතක් උපදින්න කාරණා හතක් හේතු වෙනවා. ඒ හත තමයි පළවෙනි එක ධර්මය දන්නේ නැහැ. ධර්මය නූගත් බව. ධර්මය ගැන දන්නේ නැතුනම සැක උපදිනවා. දෙවෙනි එක තමයි ශ්‍රද්ධාව නැතිකම. ශ්‍රද්ධාව නැහැ. ඉතින් අපි බලන්න ඕන දරුවන්ගේ විශේෂයෙන් පුංචි කාලේ නම් ශ්‍රද්ධාව හදන්න. මම ඊයේත් මතක් කරා. ත්‍රිවිධරත්නයේ ශ්‍රද්ධාව හදන්න ඕන පොඩි කාලෙම. එහෙම නැති වුණොත් එයාලා නිකාම් ඔහේ ලොකු වෙනවා. එතකොට අන්තිමට එයාලටයි හානිය. එයාලා ධර්මයේ පිළිගන්නේ නැහැ. අපි ශිෂ්‍යත්වයේ විතරක් අරමුණු කරගෙන දරුවෝ හැදුවොත් එයාලා අන්තිමට ධර්මයේ පිළිගන්නේ නැහැ. හරිද? ඒ ශ්‍රද්ධාව නැති හින්දා. ඒක නිසා ශ්‍රද්ධාව ඇති කරවන්න ඕන ත්‍රිවිධ රත්නයේ ಗುಣ කියලා දෙන්න ඕන එහෙම කරන්න ඕන. ඊළඟට බුද්ධ ආදී උතුමන් ගැන හොයන්නේ නොවිචාරීම හරිද? ඒ රහතන් වහන්සේලාගේ ස්වභාවය රහතන් වහන්සේලාගේ සිතේ ස්වභාවය බුදුරජාණන් වහන්සේගේ ස්වභාවය ගැන ਵਿਚාරන්නේ අනෙක් කට්ටියගේ. හොඳට ਵਿਚාරුවොත් එහෙම දැන් රහතන් වහන්සේ කෙනෙක්ගේ නැත්තම් සෝවාන් පලස්ත පුද්ගලයෙක්ගේ මානසිකත්වය ගැන හොඳින් විමසලා බැලුවොත් එහෙම එයාට සැක නැති වෙනවා. හරි සකදාගාමි කෙනෙක්ගේ මානසිකත්වය එහෙම එකක් වෙන්න පුළුවන්ද? මොනවද ඒ අයින් වෙන්නේ? ඒවා ਵਿਚාරන්නේ නැහැ. සක්කාය දිට්ඨිය අයින් වෙනවා කියන්නේ මොකක්ද? සීලබ්බත පරාමාස අයින් වෙනවා කියන්නේ මොකක්ද? මොනවද සීලබ්බත පරාමාස කියන්නේ? මොනවද විචිකිච්ඡා කියන්නේ? ඒ විදිහට ධර්මයේ තුල තියෙන දේවල් විමසලා බැලීමෙන් විමසා නොබැලීම හින්දා ඒවා පිළිබඳව සැක උපදිනවා. ධර්මය ගැන විමසන්නේ නැහැ. බුදුහාඳුර ගැන විමසන්නේ නැහැ. මහා සංඝරත්නය පිළිබඳ විමසන්නේ නැහැ. ඊළඟට ත්‍රිශික්ෂාව පිළිබඳ නොදන්නාකම. සීල සමාධි ප්‍රඥා කියලා කියන දේවල් මොනවද ඒවා? ඒවෙන් ලැබෙන ප්‍රයෝජන මොනවද? ඒවා ඇත්තටම හැදෙනේවද? සීලය තුලින් සමාධිය හැදෙනවද? සමාධිය තුලින් ප්‍රඥාව ඇති වෙනවද? ඒක වෙන්නේ කොහොමද? මේ ගැන කිසි දෙයක් විමසන්නේ නැතුව ඔන්නෝහේ ඉන්න අයට සැක උපදිනවා. ඊළඟට ධර්මම දේ තමයි පාප මිත්‍රයන් ඇසුරු කිරීම. විචිකිච්ඡාව උපදින්න ඊළඟ ප්‍රධාන හේතුව තමයි පාප මිත්‍රයන් ඇසුරු කිරීම. ඒක අපි හොඳටම දන්නවා පාප මිත්‍රයන් ඇසුරු කරනකොට ටික ටික ටික ටික ටික ටික ඇත්ත ධර්මය ගැන සැක උපදින මොකද අර කට්ටිය කතා කරන්නේම පාපී දේවල් ගැන එහෙනම් පාප මිත්‍යන් නැසර කිරීම ඊළඟට නිබඳව ත්‍රිවිධ රත්නයේ දොස් නගා කතා කිරීම. දැන් අද කාලෙත් සමහර මිනිස්සු ඉන්නවා එයා ආශ්‍රය කරපු සංඝයා වහන්සේලා දෙන්නේ තුන් දෙනෙක් ඉඳලා දැන් අර පොත් වර්ගයක් එහෙම දීලා තිබ්බා සමහර මේ මෑතක බලනකොට මේ පොත්වල සම්පූර්ණයෙන් තියෙන්නේ සංඝයා වහන්සේට දොස් කියලා. බලනකොට ඒකල ඒ ටික ලියලා ඉවරලා කියනවා මාට ඔහොම නෙවෙයි තව ලියන්න දේවල් තියෙනවා කියලා. ඉතින් බුදුහාමුදුරන් කාලේ වැඩ හිටියා. ඔය ඒ ඒ වගේ වැඩ කරන අය ළිඳේ ඉන්න ගෙම්බෝ වගේ. ඒ කියන්නේ තමන් අත්දැකපු ටික විතරයි ලෝකේ ඇත්ත කියලා හිතන්නේ. ඉතින් හිතනවා ඔක්කොම ඔක්කොම එකයි කියලා හිතනවා. ඉතින් ඒ වගේ මේ ගවේෂණය කරලා බැලුවොත් හොඳට විමසලා බැලුවොත් ඕනෑ තරම් මහා සංඝරත්නය. හැබැයි මේ කට්ටිය දොස් කියන්නේ මහා සංඝරත්නය කියලා. හරිද එතකොට ඊළඟට ඒ වගේ ත්‍රිවිධ රත්නයේතම දොස් පැවරීම නිතර දොස් නගා කතා කිරීමෙන් විචිකිච්ඡාව උපදින ස්වභාවයකටපත් වෙනවා ඊළඟට තමන්ට ලැබිලා තියෙන අරමුණේ සත්‍ය తත්වය ඉක්මවා සිතනවා ඉක්මවා සිතනවා ඒ කියන්නේ අරමුණ වල සත්‍ය తත්වය ඉක්මවා සිතන දැන් මෙතන රූපයක් තියෙනවා රූපේ නෑ මෙතන රූපයක් නෑ හරිද රූපේ නෑ කියලා තීරණයක් ගන්නවා රූපය නෑ කියලා තීරණයක් ගත්තොත් චිත්ත චෛතසික රූප කියන එක අහෝසි වෙනවා. හරි. කේතියෙන්මයි තාම කෙටියෙන්. ඉතින් ඒ වගේ තීරණ ගත්තොත් එහෙම ගැටලු සහගතත්වයක් යනවා. ඒක ඉක්මවා කටයුතු කරොත් එයාට මොකද කියන්නේ සැක උපදිනවා. එහෙනම් මොනවද? කාරණා හතයි. නූගත් බව, ශ්‍රද්ධාව නැති බව, බුද්ධ ආදී උතුමන් ගැන නොවිචාරීම, ත්‍රිශික්ෂාව දන්නේ නැතිකම, පාප මිත්‍යයන් ඇසුරු කිරීම, රත්නත්වයට නිතර දොස්නගා කතා කිරීම සහ අරමුණේ නියම తত্ত্বය ඉක්මවා කටයුතු කිරීම කල්පනා කිරීම කල්පනා කිරීම. එතකොට ඒ තමයි විචිකිච්ඡාව ඇති වෙන්න හේතු වෙන කාරණා හත. ඊළඟට අපි කතා කරපු උද්දච්චයට හේතු වෙන කාරණා ටික ඒත් පළවෙනි කාරණාව වෙන්නේ නුගත් බව. දෙවෙනි කාරණාව වෙන්නේ හොඳ දේ නොහොඳ දේ ගැන නිතර විමසලා බලන්නේ නැහැ. ඒකනේ වෙන්නේ. හොඳ දේ නොහොඳ දේ ගැන විමසලා බලුවේ නැතුනහම මොකද වෙන්නේ? හොඳ දේ නොකර නොහොඳ දේ කරනවා. නොහොඳ දේ කරනවා හොඳ දේ කරන්නේ එතකොට මොකද වෙන්නේ? අන්තිමට පශ්චත්තාප නොසන්සුන්කම් ඇති වෙනවා. ඉතින් ඒකින්ද ඒ පිළිබඳව විමසන්නේ නැතිකම තමයි මේ වගේ සිත් පහළ වෙන්න හේතු වෙන්නේ. ඊළඟට ඉස්සෙල්ලා වගේම ත්‍රිශික්ෂාව දන්නේ නැතිකම හොඳ අයව ගුණවන්ත අයව සේවනය නොකිරීම ආශ්‍රය කරන්නේ නැහැ ගුණවන්ත අයව සේවනය නොකර කරන්නේ නැහැ පාප මිත්‍රයන් ආශ්‍රය කරනවා නිතරම නුසුදුසු දේ ගැන කතා කරන කෙනෙක් වෙලා නිතරම වැඩක් නැති දේවල් ගැන කතා කරන්න වීම සහ සිත කය දෙකට කරදර තියෙන ගතිය හරි නොයේකුත් කරදර තියෙනකොට එයා හිතනවා දැන් එහෙම ඒවා වෙනවා වෙලාවක සිත කය දෙකටම එක දක්ෂ වෛද්‍යවරයෙක් එයා අවුරුදු 40 ගානක් ඇතුළත ලොකු මේ ලොකු පින්දහම් කරා ලොකු දේවල් වගේක් කරා එයා විවාහ වෙලා හිටියේ ඉතින් එයා හදිසියෙන් මැරුණා එයාගේ නෝන මහත්තයා දැඩි තීරණයක් ගත්තා මම සම්පූර්ණයෙන්ම ධර්මයෙන් තුලින් අයින් වෙනවා අපි මෙච්චර ධර්මානුකූලව හිටියා මේ වගේ දෙයක් වුණා කියලා හැබැයි ඉතාම බුද්ධිමත් නෝන මහත්තයෙක් එක වචනයයි ඇහුනේ යාට මොකක්ද පෙර කර්මය කියලා. පෙර කර්ම තියෙන්න බැයිද? කියලා ඒක ඉක්මනට තේරෙනකොටම අර විචිකිච්ඡාව නැති වෙලා ගියා. හැබැයි ඒ සිතටයි කයටයි කරදර ඇවිල්ලා තිබ්බ වෙලාවේ ඒ වෙලාවේ යම් විදිහකින් පාප මිත්‍රෙක් ආශ්‍රය කරා නම් ඉවරයි. නේද? ඉතින් ඒක පාටම එහෙම අර කරදර එනකොට අපිටමයි වෙන්නේ කියලා හිතෙන්නේ නේද? මම මෙච්චර හොඳින් ඉන්නවා මටමයි වෙන්නේ. ඉතින් ඔක්කොම අමතක වෙලා. මොනවද අමතක වෙලා තියෙන්නේ? කර්මය අමතක වෙලා. මම මේ ජීවිතේ රෙන්ට කලින් මුකුත්ම නේද නරක දේවල් කරලා නැද්ද එහෙනම් ඒ කරපු දේවල් ප්‍රතිසන්දේනවා කියන එක සම්පූර්ණයෙන් අමතක කරලා ඉතින් ඔන්න ඔය කාරණා එහෙනම් නූගත් බව හොඳ නොහොඳ දේ ගැන නිතර විමසන්නේ නැති බව ත්‍රිශික්ෂාව දන්නේ නැති බව ගුණවතුන් ඇසුරු නොකිරීම පාප මිත්‍රයන් ඇසුරු කිරීම නිතර නුසුදුසු දේ ගැන කතා කිරීම සහ සිත කය දෙකට බොහෝ කරදර ඇති බව කියන කාරණා ටික තමයි මේකට හේතු වෙන්නේ. ඉතින් ওই කාරණා ටික තමයි අපි දැනගත යුතු වෙන්නේ ඔය සිත් පහළ වීම පිළිබඳව. ඊළඟට මේත් එක්කම අපි දැනගන්න ඕන අපි ඊළඟ දවසේ කතා කරන්න ඕනේ ඒ තමයි දස අකුසල් පිළිබඳව. මොකද මේ අකුසලයේ ගැන කතා කරනකොට ප්‍රායෝගිකව අපි දස අකුසල් වල தත්වයන් පිළිබඳව කතා කරේ නැත්නම් ඒක අඩුවක් වෙනවා. ඒක දැනගන්න ඕනේ. එතකොට අකුසල සිත් පහළ වුණාම අපිට මේ කර්මපතයන් සිද්ධ වෙන එක අඩු කරගන්න අඩු කරගන්න කටයුතු කරන්න අපිට මේ අවුරුද්දේ සැලැස්මක් තියෙනවා මම හිතන්නේ මම කලින් මතක් කරා ඒ තමයි අපි නොයෙකුත් තැන්වල බණ කියන්න ගියාම අහනවා මම එක දවසකුත් මේක මතක් කරා මොකද කියන්නේ ජීවිතේ වැඩිපුර සිද්ධ වෙලා තියෙන්නේ පින්ද පවුද කියලා ජීවිතේ වැඩිපුර සිද්ධ වෙලා තියෙන්නේ පින්ද පවුද කියලා අහපුවම හුඟක් අය කියනවා පවු සිද්ධ වෙලා කියලා මං කිව්වා 2019 වසර අවසාන වෙනකොට අපි කොහේ හරි තැනකට ඇවිල්ලා ඇහුවොත් වැඩිපුර කියලා තියෙන පින්ද පවුද කියලා කියවෙන්න ඕනේ පින් කියලා. ඇයි මේ බුද්ධ ශාසනය තියාගෙන අපි පව කරන්නේ නේද? ඇයි මේ කරන්නේ? වළක්ව ගන්න පුළුවන් ක්‍රම ඔක්කොම තියෙද්දී බොහෝ පින් කරගන්න පුළුවන්. වැඩිපුර වෙලා තියෙන එක අඩුම ගානේ පෞසිද්ධ වෙනවා නම් පින් ටිකුත් වැඩිපුර නේද? දරන්න බැයි නම් පින් ටිකුත් වැඩිපුර කරන්න ඕනේ. අඩුම ගානේ අහෝසි කර්මයක් බවටවත් පත් කරගන්න නේද මේ අන්න ජාතිකයෙක් ඒ වගේ උත්තරයක් දුන්නාට කමක් නැහැ අපි බෞද්ධ විදිහට බොහෝ පිං කරගත්ත කෙනෙක් බවට පත් වෙන්න ඕනේ ඒ සඳහා අපි යම් කතිකාවතක් සකස් කරගන්න ඕනේ දැනටමත් අපි ඒක සකස් කරගෙන හවරයි මම හිතන්නේ මේ වෙනකොට හැමෝම දිනපොත පාවිච්චි කරනවා වෙන්න ඕනේ කියලා මම හිතනවා දැනට ප්‍රගතියක් ඇති ඒ පිළිබඳව අපි සජීවී වැඩසටහනකදී සාකච්ඡා කරන්න පුළුවන්කම තියෙන දැනට තියෙන ප්‍රගතිය මොකක්ද කියලා. නැත්නම් මේ ප්‍රත්‍යක්ෂ වැඩසටහනින් ඇති ඵල නෑ තවත් ධර්ම කරුණු ටිකක් විතරක් ආයසරක් එකතු කරගනි ප්‍රත්‍යවේක්ෂා වැඩසටහන ධර්ම කරුණු එකතු කර ගැනීම විතරක් නෙවෙයි ප්‍රායෝගික වැඩපිළිවෙලකටයි අපි ප්‍රත්‍යවේක්ෂා වැඩසටහන ආරම්භ කරේ හැම දිනාටම උතුම් නිවනින් සැනසෙන්නට මේ පින් හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරමු මේ උතුම් ධර්ම දානමේ පුණ්‍ය කර්මය මේ මැදිරියට ඇවිල්ලා මේ ධර්ම ශ්‍රවණය කරපු දායකත්වය දරපු ඇත්තන්ට උතුම් අවබෝධය සඳහාම හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා